බොහොම පේන් ස්වාමීන් වහන්සේ තව Zoom එකේ ප්‍රශ්නයක් අහලා තියෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ පසුගිය සතියේ පැවසු පරිදි ගැමිනි මවුරුන්ට සිදු කිරීමට සැලසුම් කර ඇති පින්කම පිළිබඳව දිනය හා වේලාව දැනුම් දෙන්න. අපි එක දැන් සඳුදා දවසේ තමයි බෙදන්න සැලසුම් කළා තියෙන. තාම ඒ ප්‍රාදේශීය ලේකම්වරුත් එක්කලා ඒගොල්ලෝ අපිට දෙන තොරතුරුත් එක්ක තමයි මේ ටික අපි සම්බන්ධීකරණය කරන්නේ. එතකොට ඒගොල්ලෝ දැනට අපිට කියලා තියෙන සඳුදා දවසේ වෙදන්න පුළුවන් කියලා. ඉතින් පොඩ්ඩක් දිනේ එහාට මෙහාට වෙන්න බැරි කමක් නැහැ. අපි උත්සාහ කරනවා සඳුදා. ඒ කියන්නේ දැන් අද 13යිනේ. එතකොට 15 වෙනිදා 15 වෙනිදා කොහොම හරි ඒ ටික බෙදන්න තමයි උත්සාහ කරන්නේ. මුලින් අපිට කෑගල්ලෙන් තමයි මේ මූලික ඉල්ලීම කරලා තිබුණේ. හැබැයි දැන් මේ වෙනකොට කෑගල්ල ප්‍රදේශයට දලදා මාලිගාව මූලික වෙලා ඒ ගැඹිනි මව්වරුන්ට යම් ඒ අවශ්‍යතා සම්පූර්ණ කරගෙන යනවා කියලා දැනගන්න ලැබුණා. දැන් ගම්පහ ප්‍රදේශයේ ගැඹිනි මව්වරු 200ක් පමණ ඉන්නවා කියලා අපට තොරතුරු ලැබිලා තියෙනවා. ඒතකොට ඒ අය අතරින් දරුවන් ලැබෙන්න ආසන්න අය 100ක් තෝරලා තමයි අපි දෙන්න සැලසුම් කරගෙන යන්නේ. බොහොමත්ම පින් ස්වාමීන් වහන්සේ ප්‍රශ්න ටික එච්චරයි. අවසරයි. on